සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අදත් පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්කොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඒත් ඉතින් මේ නියම මාර්ගෙ නෙමෙයි. නියම මාර්ගෙ නෙමෙයි. භාවනා මාර්ගය ලැබුණ එක හරි. භාවනා කරගෙන ඉති. නමුත් ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. අම්බනේ මේ දැන් මාර්ගය වල අවස්ථාවේදී දැන් එකම චිත්ත වීදියේ ඒ එකම ජවන වීදියේ මාර්ග ජවන චිත්තක්ෂණයට පස්සේ තමයි පළ චිත්තක්ෂණයක් අතර වෙනසක් ඇති වෙන්නේ. ඔව්. ඒකින්ද ඇත්තෙන්ම සියලු අතර කිසි වෙනසක් නැහැ. නෑ නෑ නෑ. වෙනසක් නෑ. අනන්තර ඵලෙනේ. මුළු චිත්තයේදී ඉවරෙන් ඉස්සෙල්ලා ජවන ඉවරෙන් ඉස්සෙල්ලාම ඵලය ලැබිලා ලැබිලා දැන් තීක්ෂණ ප්‍රඥාවන්තයෙකුට නම් ඵල තුනක් ලැබෙනවා. මධ්‍යම ප්‍රඥයෙකුට ඵල දෙකක් ලැබෙනවා. එහෙම කියලා තියෙනවා. මන්ද ප්‍රඥය ගැන චිත්තවිචය කරන එක සදාකාලික හිතන්න බෑ ඒක. ඒක එදාට ලැබෙන්නේ එකම ඵලයයි. මොකද අර අනුලෝම සිත් හතරක් ලැබෙන්න යනවා එයාට. දැන් තීක්ෂණ ප්‍රඥාවන්තයාට පරිකාරම උපචාර අනුලෝම කියන තුනෙන් පරිකාරම නැතුවම උපචාර අනුලෝම ගෝත්‍ර වූ වෙනවා. ඒතර එතන තුනයි නෙන්නේ හතරින් එක මාර්ගයේ ඉතිරි තුන ඵල. ඒ අපි මේ බොහොම තීක්ෂණ ප්‍රඥාවන්තයන්. මධ්‍යම ඥානවන්තයන්ගේ වශයෙන් තමයි බොහෝසෙන් ওই වීතිය කියන්නේ. පරිකාරම උපචාර අනුලෝම කියලා තුනයි ගෝත්‍ර වූ හතරවෙනි එක මාර්ගයේ පහ ඉතිරි දෙක ඵල. ඒක මාර්ගානන්තක ඵලය කියලා කියනවා. ඵල සමාපත්තියගෙත් ඊට පස්සේ තමයි ඉන්නේ. ඒකින් පස්සේ භවංගයට වැඩිලා ප්‍රතිවේක්ෂා ඥාන වේති තේලි තේලි පහළ වෙලා ඕන වෙලාවක නැවතත් උද්‍යවේ ඥාණයෙන් පටන්ගෙන ඵල සමාපත්තිය ගන්න පුළුවන්. නිකම් ඵලය ලැබෙන්න අයම විපස්සනා ප්‍රේලියට යන්න ඕන ඵලය ලබන්න අදිෂ්ඨාන කරගෙන. මනෝපේ චිත්ත වීති වල වෙන සංකීර්ණ චිත්තය පරිසම්පති කෘත්‍යයක් ඒ පටිසන්ධි කෘත්‍ය කියන්නේ ඒකේ අර නම හමුණාට පටිසන්ධි වෙලා පටිසන්ධි නම ගන්නවා. දැන් පංචාද්වාරක චිත්ත වීති වලදී විතරයි සම්පටි සම්පටිච්ඡන සම්තිරණේ නම් ලබන්නේ. සම්තිරණම් ලබන්නේ යම් මේ පංචාද්වාරක වීති වලදී පමණයි. අර නම කියන්නේ ඒ ඒ සිතහා සමාන සිතක් අරගෙන ඒක පටිසන්ධි සිතේ. සමාන වෙලා තියෙන හඳුරන්නේ ඒකට ඡායසික සමාන නිසා. ඡායසික සමාන නිසා ඔව්. ඇත්ත. ඒ සිද්ධ වෙන වෙලාව අනුව ඒක පටිසන්ධි. භවංග සම් භවංග. තියෙනවා තියෙනවා. තියෙනවා. කෘත්‍ය කෘත්‍ය අනුව කෘත්‍ය පහදා දෙන්න තමයි කිව්වේ. ඒකයි. දැන් ඔව් සමානයි. ඒ නම විතරයි වෙනස. මනෝද්වාර වර්ජණයයි ගෝත්‍රපුණ සිතයි සියල්ලෙන් සියල්ල සමානයි. තේරුණාද? චෛතසික වශයෙන් සමානයි ඒ ක්‍රියාකාරීත්වය සමානයි. මනෝද්වාර වර්ජණින් කරන ජවණයට යොමු කිරීම. ගෝත්‍රපුණ සිතින් කියන්නේ පංචාද්වාරික ජවණයට යොමු කිරීම. ඒ නිසා දෙකේම එන ආවර්ජනා පය මොකද්ද පන ආවර්ජනම් පය මොකද්ද වචනයක් තියෙන ආවර්ජනව දෙක කෘත්‍ය දෙකක් කරනවා කියෝනේ හ්ම් එතකොට වත්තපන ආවර්ජන වශයෙන් ඒකට කියනවා ක්‍රියා හේතුක මනෝ විඥාන ධාතු පාලිකනේ ක්‍රියා හේතුක මනෝ විඥාන ධාතු ක්‍රියා දෙකක් කරනවා පංචාද්වාරික වීචවලදී උත්තපන මනෝද්වාරික වීචවල මනෝද්වාර වශයෙන්. එතකොට නන් දෙක උනාට එක එකසිත එක වැනි සිත. ඈ ක්‍රියා ක්‍රියා ආවර්ජන සිත්තුනම ක්‍රියානේ. පංචාද්වාර ආවර්ජන මනෝද්වාර ආවර්ජන උත්තපන තුනම ක්‍රියා. අහේතුක ක්‍රියා. එයින් පංචාද්වාර ආවර්ජනයේද පාලියෙන් කියන්නේ ක්‍රියා හේතුක මනෝ ධාතු අනිත් එක දෙන ක්‍රියා හේතුක මනෝ විඥාන ධාතු කියලා. අරක මනෝ ධාතු මේ දෙක මනෝ විඥාන ධාතු. ඒ නිසා අර සමානත්වයෙන් තමයි නම දාන්නේ. ක්‍රියාකාරීත්වයෙන් වෙනයි. අර්පණ අර්පණ චිත්ත වීති ගැන ධ්‍යාන මාර්ගඵල පිළිබඳව අර්පණ චිත්ත වීති ගැන ඔය අර්පණා චිත්ත වීති ගැන කියන මනෝ මේ අපි කියනවානේ දැන් මාර්ග චිත්ත වීතියක් දැන් කියවනේ ඒ වගේම සමාන. දැන් ඔන්න අපි හිතමු ආනපාන පඨම ධ්‍යාන ලැබනවා නම් ප්‍රතිභාග නිමිත්ත ආරමුණු කරගෙන ඉතින් උපචාර සමාධියෙන් ප්‍රතිභාග නිමිත්ත ලැබුණා. ඒක ආශේවනී කරනකොට යම් වෙලාවකට භවංගයට වැටිච්ච ගමන් මනෝද්වාර වර්ජන චිත්ත ක්‍රියාසිත පහළ වෙනවා. ඊළඟට ප්‍රථම අධ්‍යානයේ සෝමනාස සහගත දැයෙන්න සෝමනාස සහගත වූ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියලා 64ක් ඒවා කාමාවචර ජවන් 64ක් ඊළඟට රූපාවචර ප්‍රථම අධ්‍යාන චිත්තය එකවරක් අරමුණා ගන්න එකවරයි එකවරයි ඊට පස්සේ භාවක ගත වෙනවා අය ඒක හතක් යන්නේ නැහැ පළවෙනි වාරේ ඒ ඒ මහංගත චිත්ත වේග වල හතයි කියලා නියමයක් නැහැ එතනින් භාවංගත වෙනවා ඊට පස්සේ අයමත් අයමත් අර විදිහටම පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන සිත් ඇතිලා අයත් මේ එක චිත්තක්ෂණය කොහොම චිත්තක්ෂණ එක එක බැගින් ගිහිල්ලා සියවර දහස් වර ඒ සමාධියේ පහවෙවි ඉඳ තමයි වැඩි වෙලාවක් පවත්වා ගන්න පුළුවන්. එතකොට දැන් එතෙන්දී මේ ඒ පළවෙනි ජවන් සිත කාට හරි මුලින්ම ඇති වෙන ප්‍රථම ධ්‍යාන එක චිත්තක්ෂණයයි පවතින්නේ. අභිඥා සිතත් එක චිත්තක්ෂණයයි. එතකොට ඒක චිත්තක්ෂණයේ පහළලා අයමත් භාංගයට වැටෙනවා. අයමත් සමාධිය වෙනවා. ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඉතින් අදිෂ්ඨාන කරන්න පටන් ගන්නවා. විනාඩි දෙකක් පවතී, විනාඩි තුනක්, විනාඩි පහක් මේ ටික ටික සමාධි දික් කරන්න ඕනේ. එතකොට ඒ චිත්ත වීකේ හතයි කියලා නියමයක් නැහැ. වැඩි වාර ගානක් ධානසිත තේලියට යනවා. අර සමාපති සිත වගේ. එතකොට මේ එනිසා දැන් එතෙන්දී ධානාංග අනුව තමයි ධාන වෙන් කරන්නේ. පළවෙනි ඉතිංග පහක් පිළිතනවා. දෙවෙනි එකකින් අර විතරකිකාර ඉක්මවා ගියොත් අංග තුනක් සහිතව ලැබෙනවා. තුන්වෙනි එකේදී ප්‍රියති ඉක්මවාගෙන් අංග දෙකකින් යුක්ත වෙනවා. සුඛේ ඒකාග්‍රත. හතරවෙනි එකේදී ඒ වේදනා මාරු වෙන උපේක්ඛා ඒකාග්‍රතාව. එතකොට ඒ අවස්ථාවන් ලොක්කෝම මුලින් ලැබෙනකොට එක චිත්තක්ෂණය ලැබෙන එක ධ්‍යානෙ. ඊට පස්සේ තමයි ඒක දියුණු කරන්නේ. ආවර්ජන සමාපජ්ජන ආදී වශයෙන් මේ අදිෂ්ඨාන කර කර ඉදිරිය දියුණු කරන්න වාසී කරමින්. ඒ කියන්නේ ඔය ධ්‍යාන ලැබෙන්නේ නැහනේ. රූපාවචර මට්ටමට හිත වැටෙන්නේ නැහනේ. කාමාවචර ඉක්මන යන්නේ විපස්සනාව. කාමාවචර ජවන් සිත් වලින්මයි විපස්සනා දිගට යන්නේ. අර සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි තින් ලෝකෝත්තර ඵලසිත ලබනකොට ධ්‍යාන ලැබුව කෙනෙකුගේ උනත් ඵලසිත ප්‍රථම ධ්‍යානය හා සමාන අංග පිළිතනවා. ඒක සමාපatti වශයෙන් ධ්‍යාන සම්වාදින්න බෑ. මේ මාර්ගසිතේ ප්‍රථම ධ්‍යානයේ අයිති අංග ටික පහළ වෙනවා. ධානයෙන්තොර මාර්ගයක් නැති නිසා ධ්‍යාන ලබාපුවත් ගන්න කැමැති කැම ධ්‍යානයට අනුව මාර්ගය ලැබෙනවා. ඔව්. එහෙම දෙයක් නෑ. හ්ම්. ඔව් දැන් එතන තම අවස්ථාවේ හරියට පුළුවන් මේ ධ්‍යාන සතියකින් එකක් ඵලයක් ඇති වෙනවා ධ්‍යානාංග සහිත ඔව් ධ්‍යානාංග සහිතව ලැබෙනවා එතන 89 අතර 120 අතර දෙකක් වෙන්නේ 89 වෙන්නේ පළවෙනි ධ්‍යානෙන් ඉස්සරහයි කියලා ඔව් ඒ මට්ටමින් ගත්තා ධ්‍යාන සම්ප්‍රයුක්ත වශයෙන් ගන්නවනම් 121ක් වෙනවා මාර්ගසිත 20ක් වෙනවා ඵලසිත 20ක් වෙනවා ඔව් ඉතින් මෙහෙම ධ්‍යාකාරයෙන් ලැබෙනවා. ඔව් සුෂ්ක විදර්ශක වශයෙන් කලිකද විපස්සනා යානිකව මාර්ගඵල ලැබෙනවා. ඒකද සමත්‍යානික වශයෙන් සමතෙන් ගිහිල්ලා විපස්සනා අදලා මාර්ගඵල ලැබෙනවා. ධ්‍යාකෙන් පුළුවන්. ධ්‍යාකාරෙම මේ කැමති කෙනෙක් අනුගමනය කරන. දැන් චක්කුපාල රහතන් වහන්සේ සුෂ්ක විදර්ශක වශයෙන් ධ්‍යාන නොවඩා විපස්සනා වඩලා රහත් වුණා. උන්වහන්සේට ධ්‍යාන ලැබුණේ නැහැ. ඒ නිසා නේද පයින් යන්න ඕනේ ආපහු ගමනනේ. අභිඥා පරිභෝග කරන්න බැරි වුණානේ. ඉතින් අස්සන්දුණන් පස්සේ අභිඥා ලබන කසින වඩන්නත් බැහැ. ඒකත් පාඩුවක්. අස්සන්දුණන් පස්සේ කසින ධ්‍යාන වඩන්න බෑ. අභිඥා ලබන්න කසින වඩන්න ඕනේ. සත්‍යනායක ස්වාමීන් වහන්සේ සමත කරලා ඉපස්සනා කරනකොට දැන් මහත්තයෝ උත්සාහ කිරීම වැදගත්. හැම දෙයකටමනේ උත්සාහ කිරීම වැදගත්. දැන් අපි සමත භාවනාවෙන් ධ්‍යාන වඩාගෙන විපස්සනා යනවා නම් ගමන සැපදායකයි. විපස්සනා තනිකර යනවා නම් ගමන දුෂ්කරතාවෙන් යා යුතු වෙනවා. ඒකේ වෙනසක් තියෙනවා. මොකද සමත භාවනාවේදී සියලුම වේදනා දුක්ඛදායක වේදන ඔක්කොම සංසිඳිලා. සැපින් ධ්‍යාන ධ්‍යාන කියන්නේ බොහොම සාන්ත කායික මානසික සෝයෙන් යන ගමන. ඒක සැප ගමන. ඉතින් විපස්සනාවෙන් යන්නේ ඒකේ ධ්‍යාන නැති නිසා ශනික සමාධිය විතරයි. ශනික සමාධියෙන් කරන්නේ අර නාම රූප දකින්න දේවල් උසහා මේ උදව් වෙන එක විතරයි. ඒකෙන් කායික වේදනා යටපත් වෙනවා නෙමෙයි තියෙන වේදනාව පවා මතුවලා එනවා. ඒක ස්වභාවයක්. ඉතින් ඒ නිසා බොහොම උත්සාහයෙන්, බොහොම ගැටෙමින්, බොහොම වේදනාවෙන් මහන්සියෙන් කළ යුතු දෙයක්. අර නිදර්ශනක් තියෙන අභිධර්ම පුද්ගල සංඥාති අට කතාවය ගැන හැඳින්වීමක් කරලා. ඒ කියන්නේ දැන් දෙහෙල් ගහක් කපනවා කෙනෙක්. එක්කෙනෙකුගේ ආයුධය බොහොම තියුණුයි. එක්කෙනෝසාවද බොහොම මොසයි. තියුණුවකින් කපන එක්කෙනා ශබ්ද නැති එක පෙත්තට මේ කෙහෙල් ගහ පෙති පෙති ගහනවා. මොට වෙච්චි කඩුව නැත්තම් කැත්ත අවුදෙන් අර කෙහෙල් ගහ ගමවට ශබ්ද වෙනවා අතුල්ලන අතුල්ලා මහන්සියෙන් කපන්න වෙනවා. ඔක්කොම එහෙම ඉහිදෙනවා. ඒ වගේ තමයි සමත භාවනා වැඩුණු තැනත්තාගේ විදර්ශනා ඥානය බොහොම මුවහත්. මුවහත් බොහොම තීක්ෂණයි. මොකද ඔහුට සමත ආලෝකයක් තියෙනවා. සමත ආලෝකයෙන් සියුම් වූද නාම රූප විනිවිද දකින්න පුළුවන් වෙනවා. ඒසවට ලේසි වෙනවා විපස්සනා කරන්න. ඒකම තීක්ෂණව දැක ගන්නවා, ඒ වගේම තීක්ෂණව අවබෝධ කර ගන්නවා. එතකොට සමාධි ආලෝකේ නැති නිසා වෙලා හරිනේ. හරි. ඒ ස්වාමීන් වහන්සේ වැඩලා ඉන්නවා දානෙට. අදත් පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමු වූයේ අම්බලංගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා.ඒ.මේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.